අපිට කතා කරන්න ගියොත් ගොඩාක් දේවල් කියන්න වෙනවා. ගොඩාක් දේවල් කියන්න ගියොත් ගොඩාක් දෙනෙක් තරහ වෙනවා. ගොඩාක් දෙනෙක් තරහ වුණාම ලොකු අය මගේ වටේ ඉන්න ඔක්කොම කූඩු වලට යනවා. ඒ අයට උසාවි ගානේ රස්ජාදු වෙන්න වෙනවා. ගිහලා අපත් දෙන්නේ නැහැ. දැන් අලුත්ම කතාව තමයි දැන් පොලිස් පතිට බෑ. දැන් අඩු පැමිණිලි කරන්න යන්න ඕන අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා තමයි ජේෂ්ඨ පොලිස්පතිවරයා.